ධාන වලට යන විදිය ඊට භාවනා කරන පිළිවෙල පැහැදිලි. මේකට අමුතු ක්‍රමයක් නෑ ආර්ය අෂ්ටාංගික වාදී. ධාන ලබන ක්‍රමෙත් මාර්ගඵල ලබන ක්‍රමෙත් අවිඥා ලබන ක්‍රමෙත් ඔක්කොම ගත්තොත් තියෙන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම අනුගමනයේදී. තව දෙයක් අමුතු දෙයක් කරන්න නෑ. සතර සතිපට්ඨානිය වැඩි වීමෙන් මනෝමීද්දී ඉද්දිවිද දිබ්බසෝත දිබ්බචක්කු ආදී වශයෙන් ලැබුවා ඇති. මාර්ගය වඩනකොට ඒ ඒ බුද්ධිලයාගේ මානසිකත්වයේ කොච්චර දිවින ප්‍රගුණ කරන්න හැකියාව ඒ මට්ටම නැగిලා යනවා. 아무튼 ඒක උත්සාහ කරන දෙයක් නෙවෙයි. අවශ්‍ය කරන්නා වූ සියල්ලම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. නිවන් දැකීමලත් අභිඥාවලත් සියලු දේ. යම් කිසි මණිකක් උපදාන තියෙනවා යන්ත්‍රය. ඔය යන්ත්‍රය එක එක මැණිසි වල වෙනස් කරන්න දෙයක් නැහැ. ඒ ඒ ගල අරගෙන ඒකෙන් උපදාලා හිටන් පැත්තකින් තිබ්බා. විවිධාකාර ගල් වල විවිධ වර්ණ තියෙනවා. පැහැපත්ම විවිධයි. එකම මණික උපදාන මැදිම උපදැන්නේ. විවිධාකාර වර්ණාව. ඒ වර්ණාවේ මැදින් ප්‍රශ්නයකින් නෙමෙයි. කලිය ස්වභාවය. ගෝමේද කියලා ගලක් තියෙනවා. ඒක කොච්චර ඔබ දැම්මත් එක්තරා විදියක 7-10ක් වෙනවා මිසක් ඒක 26ක් වෙන්නේ. සුදු නිල කියලා එකක් තියෙනවා. ඒක ඔබ දැම්මම ඊට වඩා දිස්නයි. දියමන්තිය කියලා එකක් තියෙනවා. ඒක ඔබ දැම්මම ඒක ඔබට වඩා දිස්නයි. ඒ තිබුණේ අර මැතිවිනේ මේ ප්‍රශ්නේ තිබුණේ කලිය තිබිච්ච උරුම. ඒ වගේ අපි සසරේ තියෙන ගමනේදී සාධනේ ඇතුළු කරලා බින්දහම් කරලා යහපත් දේවල් කරලා ඥානීය මෝරන්න හේතු වෙන දේවල් කරලා ඒ වගේම නොයෙක් දිවසර හේතුකාරකෙල බින්දහම් කරලා දිවකන ඇපිලි බින්දහම් කරලා ඒ වගේම භවභෝග සම්පත් වල කරන හේතු බින්දහම් කරලා මේවා කරලා තිබුණා. ඒ හේතුයෙන් පාරමිතා ගුණයක් නැහැ ශ්‍රාවක පාරමී ගුණයක් වැඩිලා. එක එක්කිනාට එහෙම හේතුකාරක ලබා දෙන්න පුළුවන් කායිකත්වයක් මානසිකත්වයක් ඇතුව උපදිනවා. අර එකම ගලේ මාර්ගය හැටියට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනකොට ඒ දිවිච්ච මට්ටම උපමට්ටම් වෙනවා. උපමට්ටම් වෙලා ඒ අයට ධ්‍යාන ලැබෙන අයට ධ්‍යාන ලැබෙනවා. එතකොට ඉන් එහාට යන තිබෙනා වූ අයට අවිඥා ලැබෙනට අවිඥා ලැබෙනවා. නවානුකූල සමාපatti තිබෙන ලැබුණා අයට එහෙම ලැබෙනවා. කොයි ක්‍රමෙන් හරි මාර්ගවල අවබෝධයට මාධ්‍ය තියෙනවනේ. අධ්‍යාවසි අන්නේ ටිකයි. එයින් එහා හරියක් තියෙන වැඩිපුර කරපු ශ්‍රාවක පාර නිසා ගුණ නිසා හටගන්න ගුණ. අමතර ඥාන හරි, අමතර ඉද්ධි බල හරි, ඒ ලැබෙනවා නම් ලැබෙන්නේ ඒ විදිහට. ඒකට හේතු කාර්යය සුද්ධ කරගෙන නොතිබුණා නම් ඒක ලබා ගන්න බෑ. එක්තරා විසුණු වහන්සේ නමක් භාවනා කරලා ඉන්නකොට දිවස පහළ වුණා. දේවතාවොත් පේනවා. අමනුෂ්‍යයොත් පේනවා. කට හොල්ලනවා පේනවා මිස කතා කරන හඬ ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් ගිහිලා දිව දිව කන පහළ කරන ක්‍රමයක් ඇහිලා. බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා උත්තර දුන්නේ. ඔය කරන විදිහට කරගෙන යන්න කිව්වා. නමුත් එයා උත්සාහ කරන දිව කන පහළ කරනවා කියන කතාවට ඇහෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ නොපැහැදිලිපත් වුණා. මට මාර්ගය කියා දෙන්නේ නැහැ කියලා. එන මොකද මාර්ගය? මාර්ගය දිවකන පහල කරන්න හේතු කාලක ඔහුට නැහැ. බල ඔහු ඉතින් ඊට අනුකූල දේ කරලත් නැහැ. එවලු වන්නාව දිවකන පහල කියන බාධා පවරන පාප කර්මය ඔහු කරලා තියෙනවා. එවලු කර්ම විපාකයක් අයිති ඔහුට. මම මොනවා කියා කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාරණේ පින්න ඔයදී එහෙනම් එකම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන 10 දිනෙකට 10 ආකාරයක ප්‍රතිඵල එනවා. ප්‍රධාන ප්‍රතිඵලයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්. ඊට අමතර තියෙනවා තියෙනවා දිවස දිවකන ඵල සිද්ධ දැකීම, ඒ වගේම ධ්‍යාන සමවැදීම, ඒ ඒ ආකාරයි. ඒවා ඔක්කොම ලැබෙන්නේ අර එයා බුදු කරේ තිබිච්ච ඉස්සෙල්ලා තිබිච්ච ශ්‍රාවක පාරමිතා ගුණාන. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ඒවා නෙමෙයි අත්‍යවශ්‍ය මාර්ගඵල අවබෝධය. ඒකට අවශ්‍ය ටික කරගන්න ඕනේ. ඉතින් එකිනෙකට භාවනා කරන්න කියලා අමුතු දෙයක් නෑ. ආර්යචාරික මාර්ගයේ තේරුම ගන්න කටයුතු කරන යනකොට සම්මා සමාධිය ලැබෙනවා. සම්මා සමාධියේදී මේ මට්ටමේදී එක ප්‍රථම ධානය, එක ද්විතිය ධානය, එක තෘතිය ධානය, එක චතුර්ථ ධානය ඉදිරියට යන්න පුළුවන්. ඊටු අර්ථ සමාපatti පූර්ණ කරගන්න හේතු වාසනා තියෙනවා. ඒක ඉති කියන්නත් පුළුවන්. සියල්ලන්ට මේ ටික බෑ. ඉතින් එහෙම ප්‍රබලතාවයක් තියෙනවා නම් අවසානයේ දෙන්නත් යනකොට ඔක්කොම යහපත් සුඛ විහරණය තියෙනවා ඒක. අවශ්‍ය කරන්නේ නිවන් අවබෝධයට අවශ්‍ය කරන්නේ ඒක සෝවාන් සතරදාගාමි අනාගාමි ඉඳලා අන්තරාමි සෝතාපන්න ඵලයට පත් වෙනවා සතර පාය නිදා. සාධාරණ ඒ නිදාසේ. ඉතින් ඉදිරිපිට කරගන්න පුළුවන් මට්ටමත් ඒවා. කායික වශයෙන් මානසික වශයෙන් සතර තිබෙනා හේතු වාසනා වශයෙන් මේ සියල්ලම හේතු වෙලා තමයි. සම්පූර්ණ වෙලා තමයි. ওই අවස්ථාව මතුවේ. අනික අවස්ථාවකදී එහෙම හේතු වාසනා ලබාගෙන හිටපු එක්තරා කෙනෙක් හිටියා. හිතුවේ ඒක හිතුවා මග හිඟා කනවා දැකලා උදු ගන්න හැටි වෙන්නලා කියලා. මහන්නේ අර සිටුවරයයි සිටුදුවයි දැන් හිඟා කන හැටි පේනවා නේද? හිඟන්න වෙලා. ත්‍රිවිධ සම්පත් ඔක්කොම ඇති වෙලා. ওই සිටුවරයා ළමා කාලේදී මහා වුණා නම් අරිහත්ත්වයටපත් වෙනවා. ඒ සිටුදුව ළමා කාලේ මහා වුණා නම් අනාගාමී වෙනවා. තරුණ කාලේදී මහා වුණා නම් ওই සිටුවරයා අනාගාමී ඵලයටපත් වෙනවා. අර සිටුවරිය සතරදාගාමී වඩපත් වෙනවා. දැන් මේ අවස්ථාව ඔක්කොම ඉක්මවලා මහලු වෙලා ඉවරයි. දැන් මොන ඵලයක් ලබන්නවත් පුළුවන් අවස්ථාවක නැහැ. කය දුර්වලයි. මනස දුර්වලයි. හේතුව ඒකයි. සතර හේතු වාසනා තිබුණත් කායික වශයෙන් දුර්වල මානසික වශයෙන් දුර්වල වෙනවා. එහෙම වුණොත් එහෙම ඒ හේතු වාසනා මතු කරගන්න බැරුව යනවා ඵල ලබා ගැනීමත් එහෙම. ඉතින් ඒ නිසා එක එක හේතුවක් මේ බහු හේතුවයි කිව්වේ ඒක. සතර හේතු මේ පැත්තෙන් තියෙන්න ඕන ඊතන කුල හැදුන කය උත්සාහයේ වීරිය ඒ තමන්ගේ ඒ සියල්ලම ගැළපිලා ඉන්න ඕන. ඒ ගැළපිලා ආපුවා තමයි ඒ ඵලෙ ලැබෙයි. නිකම්ම ලැබෙන ඵලයක් නෑ. ධ්‍යාන වලට යන අමුතු දෙයක් කරන්න දෙයක් ඊට අමුතු භාවනාව කියන දෙයක් නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි භාවනාව. එන් තක්ක සංකෝ පන්න දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදා ආර්ය සත්‍යම් භාවී සම්පන්ති මේ වික්කරේ කුබ්බේ අනුරුසුතේ සුදම්මේ චක්කෝමද පාදි ඥානංගද පාදි පඤ්ඤාවද පාදි විද්‍යාවද පාදි ආලෝකෝද බුදුන් වහන්සේ පළමුව දේශනා කළා මේක. මෙන්න මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපද ආර්ය සත්‍ය භාවනා කළ යුතුයි කියලා අපට අද පහළ වුණා ඥානය පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකය පහළ වුණා මෙන්න භාවනා කරන්න කිව්වේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ භාවනා කරා ආර්ය ශ්‍රාණික මාර්ගයේ භාවනා කරනකොට ඒකතන ඉඳලා පුළුවන් ඇවිදින ගමන පුළුවන් සතරේදී යවෙන්න පුළුවන් ඒ ඒ අරමුණු කරන මොහොතේදී සම්මාදිට්ඨිය යථාර්ථය දැකලා ඊට අනුකූලව කල්පනා කළ යුතු අව්‍යාපාද අහිංසා නිකම් කියන මේ සංකල්පනාවන්ට වැහැලා ඊට අනුකූලව වචනේ සංවර කරගෙන ක්‍රියාව සංවර කරගෙන. ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඉසෙලක. ජීවන ජීවනෝපාය දුස්චර්ක නොවන විදිහට දැහැමින් කලකිරුටක් නොවන විදිහ ජීවනෝපාය ක්‍රමයක් අනුගමනය කරගන්න. ඒ වගේම මේ උත්සාහයෙන් වීරියෙන් යුතව මේ ධර්ම මාර්ගය පූර්ණ කරගන්න උත්සාහ කරලා වීරිය කරලා සම්මා වායාමයට ඇවිල්ලා. නිතරම සතියෙන් කටයුතු කරලා කාගේ දේශ මොහ එනකොට බඳු හිතවිලි ක්‍රියාවතන වනාසී දැනගෙන ඒව අත්හැරගෙන යන ක්‍රමසටහන අනුගමනය කරලා ගිහිල්ලා. ඒ පරිවාර කරගත් ධානාංග හතකින් සම්මා සමාධියටපත් වෙයි. අමුතුවෙන් කරන්න දෙයක්. ගහක් හිටවාගත්ත ගොවියාට කදා අවශ්‍ය නම් මල්පල අවශ්‍ය නම් මොකද්ද කරන්න ඕනේ කියලා බුදුදානහම කියනවා. ස්වාමීනි ගහක් හිටවාගත්ත ගොවියාට කදා අවශ්‍ය නම් මල්පල අවශ්‍ය නම්. ඒ දැනත්තා විදිහින් මනසේ සාත්ව කරේ. මානි මේ ආර්යනේ සමාධිය අවශ්‍ය නම් ප්‍රඥාව අවශ්‍ය නම් සීලේ නැමැති සාත්ව කරගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සාස්ත්‍රය. ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියලා මූල ප්‍රඥාවෙන් පූර්ව භාග නුවණින් ආරම්භ කරලා ඒ හේතුවෙන් ගොඩනගින්නා වූ සම්මා වාචා කම්මාන්ත ආදීව ආදීව කියන වාචා කම්මාන්ත ආදීව කියන සීල ගුණේ පහළලා වායාමයේ උත්සාහ කරලා සතිය පිටවගෙන කටයුතු කරගෙන යනකොට සම්මා සමාධිය ලැබෙනවා කඳ. සම්මා සමාධිය කඳහා සමානයි කියලා පෙන්නන්නේ. කඳා වාසිය ගොවියට කඳවන්න ඔය ටික කරගන්න. එතකොට සම්මා සමාධිය ලැබෙයි. මල්පල කියන්නේ ඒ හැදුන ගහේ එන මල්පල වාගේ. එන සම්මා ඥාන සම්මා විමුක්ති පහළ වෙයි ඔය ටික කරගෙන යනකොට. සම්මා සමාධිය යථා භූත ඥාන දර්ශනය ලබා දෙනවා මුතුන් කරන්න දෙයක් නැහැ කියලා පෙන්නේ. එහෙනම් නිවන් දකින්න ඕන නම් සමාධි ප්‍රඥා ඕන නම් අවශ්‍ය කරන සීලේ යථාර්ථයෙන් තේරුම් අරගෙන ආර්ය සීලය අනුගමනය කරලා ලබා ගන්න කියලා පෙන්නේ. පිළිපදින්න තියෙන ආර්ය සීලය. ඒක පිළිපදිනකොට සමාධියටපත් වෙනවා ප්‍රඥාව පහළ වෙනවා. ওই ටික තමයි සිද්ධ වෙන්නේ. සුල්ලපන්දක හාමුදුරුවන්ට මනෝමය ඉරිදීන් 1000ක් මවාගෙන ඉන්න. තුන භාවනාවක් තියෙන තමුදු එක. මේ ආර්යචායක මාර්ගයේ වැඩ ඔයිට. සජෝහරණ සජෝහරණ කියලා හිවිගල පිහිටම කියලා වෙන්නේ. ඔය මාධ්‍ය තුලින් ඒවන් උපසංහරති සංසාධනය කියලා දහම් දැක්ක. එදා ඒ ක්‍රමෙ තිබිච්ච දේ. සජෝහරණ සජෝහරණ කියලා මොකද කලේ? අර තිබිච්ච කුණු පැල්ලවම ස්පර්ශ කළා. අහකට දාන්න හිතුවා එහෙම පොඩි කරගෙන. පොඩි කරන්න පොඩි කරන්න හැමතැනම ගෑවුණා. අහක් වුණා නෙවෙයි වුණේ හැමතැනම ගෑවිච්ච එක. ඊට පස්සේ දැනගත්තා. කෙලෙස් නැමැති කහට දුරු කරන්න. ඒක පොඩි කර කර ඉඳලා බෑ. ඒකට අවශ්‍ය රසායනික දවන අවුගේ මහසිවිලට වැඩක් නැහැ. මහසිවිල දෙයක්වත් නැහැ කිලීලයක්. ඒ වගේ කෙලෙස් නැමැති කහට දුරු කරගන්න මේ සෙදිකාලේ පැල්ලම වාගේ. පිරිසිදු හදවත කහට ගැලිලා තියෙනවා. අන්න ඒක දුරු කරගන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ ධර්ම මාර්ගයේ නැමැති රසායනික දාලා වදන්න ඕනේ. නෑ ඒක තියෙන අසාරත්වය දකින්න ඕනේ. ඔන්න ඒ කාරණේ හිතේනකොට බුදුරජාණන් වහන්සේ සාමුකානික දේශනාවක් කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිය. ඒ දේශනාවල හරි හතරපත් වුණා. අවිඥා ලැබිලා ඉවරයි ධානස් ලැබිලා. අන්න මාර්ගයේ වන්නකොට සමාධිය සහ ප්‍රඥාව වැඩිනවා කියෝක. එදා මොකද කරන්නේ? අවුරුදු උගන්නම කිසි දෙයක් නැහැ හත් අවුරුදු දරුවා දැන්. කවුරුවත් දන්නේ නැහැ මෙතන වැල්ලා ඉන්නවා. ඒක ගාථාවක පද දෙකක් පාඩම් කරගෙන හය මාසයක් බැලුව හිටුවේ එක නාලාවක්. එයා ගින්නලේ වෙලට අනුමෝදනාවල දේශනා කරන්න කියලා සුල්ලපතක හවුදුලට. ගාථා 500කින් අනුමෝදනාවල දේශනා කළා. දැන් ගාථා ඉගෙන ගන්නවා. කොහෙද ලැබුණ? මෙන්න මේක තමයි කියන්නේ සිව් පිළිසිබියාවත් එක්කලා නැගෙන ශක්තිය. ප්‍රඥාවේ හැටි. ඒ එන්නේ ඉස්සෙල්ලා මොකද කිව්වේ? සුල්ලපන්තක හඳුරන්ට එන්න කියන්නේ කියලා පණිවිඩය වුණා. සුල්ලපන්තක හඳුරු 1000ක් නැවුවා. 1000ක් එකලා ඉන්නේ නැද? එනේ මිනිස්සුන් හොයාගන්න බෑ සුල්ලපන්තක හඳුරු කවුද කියලා. සාමි පොඩි හඳුරු ගොඩාක් ඉන්නවා. හොයාගන්න බෑ. සුල්ලපන්තක හඳුරු කවුද කියලා අහන්න කිව්වා. සුල්ලපන්තක හඳුරු කියලා මම සුල්ලපන්තක මම සුල්ලපන්තක කියන ඔක්කොම එක. හැලලුවත් ඒවා. ප්‍රමාණිත වෙච්චරයි. ඒත් හොයාගන්න බැලුවා. ඊට පස්සේ ආයෙ ගිහින් අහබාරුවා. ඉස්සෙල්ලා එකනේ මම චුල්ලපන්ත කියන්නේ අල්ලගන්න. ඊට පස්සේ අනික් අය කියනවා. ඒ සමාධිය මත ඉස්සෙල්ලා සමාධිය තමුන් කියලා අනිස්ථාන කරන අනික් අය කියන්නේ. එතන අනික් අයත් කියනවා. ඒකට පොඩ්ඩක් වෙලා ගන්න. ඒ සමාධිය මත. ඉතින් එහෙම කිව්වම ගිහිලා එකනේ මම චුල්ලපන්ත කියනකොට එයා අල්ලගන්න. අනික් අය අතුරු දහන් කරනවා. එයාද මනෝමය ඉද්දෙන් කොතනකද හිටියේ? දැන් මනෝමය ඉද්දලා මොකද භාවනාව? ඒක තමයි කියන්නේ මූල භාවනාව කරගෙන යනකොට අනික ලැබෙනවා. නෑ චේතනා කර්මී කියලා පින්නේ කර්මී චේතනාන් කරන්න දෙයක් නෑ කිව්වේ ඒකයි. කුසල සීලයේ අර්ථව අවික්කතිසාරී උපදීවායි චේතනාවෙන් කටයුත්තක් ලැබීම ධර්මතාවයි. අවික්කතිසාරී ඇත්තෙවට ප්‍රමෝදයේ උපදීවායි චේතනාවෙන් කටයුත්තක් ලැබීම ධර්මතාවයි. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවය. ප්‍රීති මාස 70 පස්සද්ධිය හේව සැහැල්ලුව උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවය. පස්සද්ධිය ඇත්තාට සුඛය උපදීවා චේතනාවෙන් කටයුතු කරන ලැබීම ධර්මතාවයයි. සුඛිත සිත් ඇත්තාහට සමාධිය උපදීවා චේතනාවෙන් කටයුතු කරන ලැබීම ධර්මතාවයයි. සමාධිය ඇතුළේ යථාභූතෝ ධනිමි දකිමි චේතනාවෙන් කටයුතු කරන ලැබීම ධර්මතාවයයි. යථාභූතෝ ධන්නාහත ඝට්නාහත නිර්වේදයට පැමිණීමේ චේතනාවෙන් කටයුතු කරන ලැබීම ධර්මතාවයයි. නිර්වේදයට පැමිණියහුට විරාගයට පැමිණීමේ චේතනාවෙන් කටයුතු කරන ලැබීම ධර්මතාවයයි. විරාගී කියන්නේ විමුක්ති ඥාන දසයෙන් පසක් කරමේ චේතනාවෙන් කටයුත්තක් ගත ලැබීම ධර්මතාවය. මෙසේ කුසලශීලී අයුත් ප්‍රතිසාරියත් අයුත් ප්‍රතිසාරියේ ප්‍රමෝදයත් ප්‍රමෝදයේ ප්‍රීතියත් ප්‍රීතිය ප්‍රසබ්දියත්. ප්‍රසබ්දිය සුඛය සුඛේ සමාධිය සමාධිය යථා භූත ඥාන වර්ධනය. යථා භූත ඥාන වර්ධනයේ නිර්වේදයක් නිර්වේදයේ විරාගයක් විරාගයේ විමුක්ති ඥාන වර්ධනයක් ලබා දේ. මෙසේ ධර්මයෝම ධර්මයෝ පවත්තයි නිර්වාණ පරිවර්තනය සඳහා ධර්මයෝම ධර්මයෝ පුරවයි. සම්මුණ සම්පූර්ණ කරලා තියෙන භාවනාව. සමාධි ලබා ගන්න. කුසල සිහිය පටන් ගන්න ඕනේ. විතරක් නම් කුසල සිහිය තෝරා ගන්න ඕනේ. කෝසානි විජය කේවලානි දිබ්බානි දිබ්බං මානසකංච බ්‍රහ්මකෝස. සබ්බකෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්චතෝ තතත්ත. දිව්‍ය කෝස මනුෂ්‍ය කෝස බ්‍රහ්ම කෝස කියන මේ ඉපදින තැන්. සකල විද කර්ම කෝස පිළිබඳව. ඒ වෑ ඉවැත්මට හේතු වෙන මූල බන්ධනය වන අවිද්‍යාව කුස්නාවන්ගේ පහ කිරීමක් ඇද්ද කුසලයයි කියලා ලැබෙනවා. එහෙනම් ඒ සඳහා සික්තේ වෙන මාර්ගයක් ඇද්ද? කුසල සිහියයි. එහෙනම් මොකද කරන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක හටගන්නේ මොකෙන්ද මගේ තෘෂ්ණාවේ මොන මොන වැඩි හිට බැඳිලා මනවදන රූප මනවදන ශබ්ද මනවදන ගන්ධ මනවදන රස මනවදන ස්පර්ශ මනවදන ධර්ම හිත වැදින්නේ ওই ටික. ඔන්න ওই ටික ගැන එනකොට රූපයක් බලනකොට මගේ හිත යනවාද හිතෙන්. අන්න සංවර කරගන්න. ශබ්දයක් ඇහෙනකොට මනවලට ශබ්දයක් පස්සේ හිත යනවා. එතන බැඳිනාදී කාම ශබ්දේ. කාම ගන්ධයේ කාම රසයේ කාම පොට්ටබ්බේට හිත බැඳෙනවා. ඒක බැඳෙනවා නම් ආර්ය මාර්ගයට බාධායි. ඒක මනසේ සංවරයේ දී කරලා සංවර කරගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර කරගන්න. මෙන්න ශික්ෂණය කරගන්න හැටි. එතකොට මොකද වෙන්නේ? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඒවා මෙනෙහි කරනකොට ඒකේ අසාරත්වය දැකලා මිදිරිය යනවා. ඔය ටික කරගෙන යනකොට කුසල සීලය හොඳින් කළ යුතු කරලා ඉවරයි. ඔය ටික කරගන්නකොට අනික ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඉතින් මේ ක්‍රමෙයි ආර්ය මාර්ගයේ තියෙන ක්‍රම. නිසා ධානයපත් වෙන්න අමුතු එකද ගන්න අමුතු දැනගන්න දෙයක් නැහැ. ඔය ටික කරගෙන යනකොට ඒ ටික එනවා එහෙම. ගහක් හිටවලා පොර දාලා හදලා සාතු කරනකොට පොළේ ඉන්න හැටි දැනගන්න ඕනේ නැහැ ගොවියා. දැනගත්තත් නැතත් පොළේ ඉන්නේ මේ විදිහටම. අතුපතර එනකොට අතුපතර එන හැටි ගොවියා දැනගෙන හිටියත් නැතත් ඒ බැලේට ස්වභාවයක් ඇද්ද බීජයේ ස්වභාවයක් ඇද්ද ඒ જાතිය ගහට ස්වභාවය තමයි අතුපතර එන්නේ. මල් හැදෙනකොට ගොවියා දැනගන්න ඕනේ මල් වල හැටි දැනගන්න ඕනේ. ඒ ගහ හැබැයි නම් ඒ ගහට අනුකූලයි මල් දෙන්නේ. කල හැදෙන්නේ එහෙමයි. අන්නේ වගේ තමයි ආර්ය මාර්ගය කියන විදිහට වෘක්ෂය. ඒකේ බීජය තමයි බුදුරණාහිතේ දුන්න සම්මාදිට්ඨිය බල පහළ වෙච්ච ආරම්භක බීජය තමයි සම්මාදිට්ඨියෙන් ආරම්භ කරන්නේ. සම්මාදිට්ඨිය ලබා ගැනීමට ඇත්ත ඇති ආකාරයෙන් දැනගෙන බොරුව බොරුව හැටියට දැනගන්න යම් ධර්මයක් ඇද්ද? නිත්‍යයි දුකයි ආත්මයි කියන අවිද්‍යාවෙන් හටගත්ත බොරුවේ ඉන්න අයට ඒක බොරු බව තේරුම් අරන් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ ඇත්තට තේරුම් අරගෙන ඇත්ත තේරුම් අරන් ඊට අනුකූලව ලෝකේ බලන් ආරම්භ කරනකොට සම්මාදිට්ඨිය පටන් ගන්නවා. ඔතන පටන් ගන්න කල්පනා කරන ඉතින් ඔක්කොම මාර්ගය වැඩි. ධානයත් ඉන්නේ ඕකෙන් ප්‍රඥා ලැබෙන්නේ ශෝකෙන් සියල්ලම හම්බෙන්නේ ඕකෙන්. අමුතු ඉගෙන ගන්න දෙයක් මේකේ නෑ.